අදහස් ඉස්පත් කරගත්තේ ප්‍රතිපාදයන් කායේ දාතක ප්‍රතිපාද සඳහන් විට ඊනාසන බල කියන සූත්‍රයේ එක දෙයක් මේ සූත්‍රයේ පිළිබඳ අපි කීපවතාවක් මතක් කරගෙන තියෙනවා එහෙම නමුත් චාරිත්‍රාක් වශයෙන් අද මතක් කර ගන්නවා නම් මේක ගෞතම සාරවත්යන් වහන්සේ විසින් සමන්නාන්සේගේ ධර්ම සේනාධිපති වූ ඒ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේගෙන් අසනලද ධර්ම ප්‍රශ්නයකට ලැබිච්ච පිළිතුරක්. මේ ධර්මයේ ප්‍රශ්නේ මොකක්ද? සාරිපුත්‍රය මේ සාත්‍රය කෙනෙක් විනා ප්‍රමාණ පක්ෂාන අපි සාමාන්‍ය ව්‍යවහාරේ කියනවා රහත් වුණා නම් මේ රහත් වෙනා විනා බැස්සාව විශේෂ පාදක අත්‍යත් බලය නැත්නම් ඊනාත්ම බලය. පාටිය ඊනාත්ම බලය වශයෙන් කතා කරනවා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් අහන ප්‍රශ්නයට පිළිතුරු දෙන කිසිෙක් වාගේ මේ තමන්ගේ දැනුම් සම්භාරය කලබලා ඊළඟ විභාග කරලා බලලා ඒ අත්‍යවශ්‍ය දේවල් වලින් ඉතිරිපත් කරන ස්වාමීන් වහන්සේ මේ ඊනාත්ම තත්ත්වයට පත් වුණා වූ කෙනෙකුට වඩා නැත්නම් කුලවතාරකම් හැකියාව දක්ෂතා විනායක අසාධාරණ දක්ෂතා 10ක් පටන් ගන්නවා. ඒ 10 තමයි ඒකින් එක විනාර දක්වන්නේ අපි අද මේ ඉතිපත් කරගත් ඒකින් හත් වෙන යන. සමහර විට අපි එක ඒක සංඛ්‍යා සඳහා සත්‍ය දෙක සාකච්ඡා කරනවා. අද සත්‍යතාවදී ඉතිපත් කරලා කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ සීනාසෝ උත්තමයෙකුට ඉන්ද්‍රිය ධර්ම පහ මනාකොට වඩනවා වැඩිලා සුන්දර භාවයට පත් කරනවා සුන්දර ලෙස වැඩිලා මෙන්න මේ විදිහට මනාකොට වැඩනවා සීනාසයන් වහන්සේට බලන්න පරියක් මේ සාම වහන්සේ දරගන්නවා මයිලකට ආත්මනේ ආත්මඥාන ක්ෂේමනා ශාස්ත්‍ර භාෂාතුර මගේ ආත්ම සම්පූර්ණයෙන් අයින් වුණා කියලා දැනගන්නේ නිතර දෙවියන් තමගේ පවතිනව මොයරුන් සම්තර භාෂාව උපරාජ්‍යාවුනේ ඉති ධර්ම පහදකි සාධාරණ රූපයේ නිතර බණහනේ අපදාන බණහනේ ඇත්තටම ඉති ධර්ම කියන කොම්පලෙක්ස් කාරණා ඒ හරියට අපට ඇඟිලි පහක් වාගේ සද්ධාව විදියේ සත්‍ය සමාධිය ප්‍රඥාව කියන මේක දක්වන යෝග ජීවිතය දැන් අපි අර ඉස්සල්ලා ආතන් වහන්සේ කියන කෙනාගේ අවදා බලන්නේ ඉංග ධර්මවල යන්න පුළුවන් ඉහළම කෙරවන ඒනම් මොහොතෙන් සමබර වෙලා උදේ කන බහලව ගන්නට පස්සේ මොකක්ද කියන ප්‍රශ්නේ ඉගෙන ගන්න. ඒක තමයි කිසිම දෙයක් පුරුවක් කරගත්තේ නැහැ. සාමාන්‍ය ඇහැකන දිවනාසය සුඛාදී ඉන්ද්‍ර පිනවන ලෝකයට අපි කියනවා අන්ත පුතක් අන්ත පුතක් කියනට පිනවන්න තියෙන්නේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ධාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය තමයි. දැන් මේ යෝගාවචරය ඉතින් මෙන්න කල් මේ සංස්කාර මෙතෙක් කල ගෙනාවු මේ ඇහැ පිනවීම, කන වෙනවීම, නාසය පිනවීම, දිව පිනවීම, කය පිනවීම කියන සාහසයෙන් ඉපදෙන් මතුවෙනා වූ මේ හැකියාවලින් පරිපරිත. අයිස්පෙක්ටින් ගමන් අධ්‍යය කරන්නා වූ දෙයෙන් ඉන්නා වූ සංජාන විද්‍යාත් වාස්තේ අධිමනත් පොතපතේ සඳහන් මේ ආකාර උත්පත්තේ මුත මහරහතන් වහන්සේලා දුරු කරන ලද සත්‍යයි ක්‍රිය විඤ්ඤාණය සත්‍යයි ක්‍රිය සමාධි ක්‍රිය පඤ්ඤායි යුතු දේවල් වඩා හැදෙන්න සඳහා. මෙන්න මේ ටික අතරමැද ගත කරන මේ ජීවිතයට තමයි ලෝකයා වඳින්නේ. මොකද මේ වඳින ලෝකයා හැම වෙලාවෙම සාමාන්‍ය කල කලකන්නේ ඇහැකට දිවනාසේ කය පිනවීමේ ඉස්රම් වල පිටවනක. කියත්තත් හිතාගන්න ප්‍රමාණුයි මේ පහ පිනවීමෙන් තොර ජීවිතයක් මේ පාතේ පිනවීමෙන් තොර ලෝකයක් කියවෙන්නේ. ඔය නාඩු ඔය උත්සාහි ඔය සටහන බඳගනි ඔය අන්තරාජ්‍ය ජාතිවාද ඔක්කොම ලෝකියාත් මරගෙන බැලුවොත් අන්තර වත්තේ මරගෙන බැලුවොත් නැත්නම් ලෞකික ඥාන ඔක්කොම එක විදුවර අතරගත නේතිකයක් වගේ කියලා බැලුවත් ඒක ඕම කියන්නේ වෙයි ඉතරම් දෙන්නේ වෙරළ පිටේ ඒකයි මොකක්ද කියන්නේ කෙලවරක් නොවෙන්න සංසාරේ අපි ගන්නමයි හැකියාව කියන පුළුවන් කාර්කමයේ කියන කීනාත්මක බලයක නෙවෙයි අපි සාහිත්‍යයගෙන ආවේ. මට මෙච්චර හැදිගෙනන්න පුළුවන් මට මෙච්චර කන පෙනවන්න පුළුවන් නම් ජීවිත ආදී පෙනවන්න පුළුවන් කමන තමයි රාජ්‍ය විද්‍යාවේ මෙන්න හැම ජීවිතේ ඒක තාක්ෂ භාව ලබන මේ තාක්ෂ විසාර සම්මත ලෝකයේ කියන එක ඒ ජීවිතයේ තත්ත්වවල තෝරලා අනිත් මොහොතක් යම් දවසක

සහතල දිවනාදී හොඳට ප්‍රසන්න ප්‍රසන්නව ප්‍රකෘතිව කියන මේ වෙන සම්පත්තිය තියෙන අවස්ථාවයි. ඒ වගේම පැවිද්ද තියෙන වෙලාවට සූර්යන් ආශ්‍රය දක්න වෙලාව, ධර්මයේ ඇයෙන වෙලාව වෙන්නේ. අර මේ කාය සංස්කාරේ කිනාම සාරෙතමයි සහතල දිවනාදී ආදී ප්‍රතිනිවිද කතා කරනකොට ඉවරතම් මඩක් නැවත උස්පත් කරගෙන බලනවා. මේ කොහෙද යන්නේ? මේ මොකද වෙලා තියෙන්නේ කියලා බලනවාද කියන එක සමහර අත්දැකීම් එකක් ඉතාම කලාතුරකින් කෙනෙකුට හස්තන වෙනවා. අද මේ මේ කලාතුරකලා ඥානය කියන ඒකවත් ආවත් කල්පනා වෙච්ච එක. ආනිවැසිකකට අර තිබුණ පිටක සහජයෙන්ම මායාවෙන් හොඳට පුහුණු කරලා නම් කරවලා මෙහෙවලා ආත්මනාවෝ කියන ධර්ම දිනුවට සම්පත්තනාදී පිළිපත් කරන මේ සත්‍යාවීය අපි සමාධි ප්‍රඥා කියන එක. ඊයරදී සංකාර බය වරක් හොදන්නේ මේක කල්පනාදී කියනාට ඒ ලෞකික ක්‍රිය වෙනුවට මේ සාත්‍රි කියන ධර්ම ග්‍රන්ථ පටන් ගන්න වෙනවා. ඒ පටන් ගන්න තමයි අපි ඒක කියන්නේ එවරත්තන් සමප්පතිනවා කියලා කියන්නේ සමාධි සම්පූර්ණ කරනවා කියලා කියන්නේ සාසනය වඩනවා කියන්නේ ඔය ඉඳලා බැලීම තමයි. ඒක කරවලට පස්සේ ටික නාටක තියෙනවා. ඊනාක් ස්වභාවයට පස්සේ එනවා. ඉතින් මේ මේ අපි ගත කරන පරම්පරාවෙම මුල්කාර එතවතු සියකට හතලියකට වගේ ඉතර කහවන දාකවත් පනකට මේ සත්‍යයේ වඩන හැටි පිටියේ වඩන හැටි සතියේ වඩන හැටි මේ සමාධියේ වර්ධන ඇති පඤ්ඤායියේ වර්ධන ඇති කතා කරන්නේ. මේකත් එක පෙරලියක්. සාධක පෙරලියක්. උපජාන්තිය පස්සේ ඕන මේක කෙලෙන් කළ යුතු ආර්ථික මෙහෙවරක් වශයෙන් වැඩි යුතු බලයක් වශයෙන් ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. ඒකෙක්ම තිබුණේ දැන හෝ නොදැනේ අර යදාර්ථ අනිත් පැත්තට වර්ණ එක තමයි කාම ලෝකේ ඉන්නේ වර්ණ එක තමයි. එහෙම නැත්නම් මේ පෙර ගන්නවා කවුරු ගන්නවා කොටි දානවා ඒ උත්සව පවත්වනවා ඉතින් උත්සාහකව පෙරහැර පවත්වනවා අද ඊට වැඩි වෙනසක් අපේ පරම්පරාවේ තියෙන බලකට හරි වාසනාවක් නැහැ ඒ මොකද අර වගේ කිසිම ආවරණක් නැති කාන්තාරය කියන කාලික උත්සාහකම යම් ප්‍රමාණයකට මුල් දාගන්න පුළුවන් මේ ඉන්දිය ධර්ම පිළිබඳව ජීවිත පරිත්‍යාගයෙන් වැඩකට ඉතාම සුළු පිටක් හරියට සම්පූර්ණපත් කරලා තියෙන එකත් අර වැරදි වැරදි හරි කමන්නේ අපේ මුතුන් ඉන්නෝ අර ජනප්‍රිය මුක්තහරම හරි නගා හිටෝ මේකේ ප්‍රතිපලයක් තමයි ඒක නිසා මේ ජනප්‍රිය මුක්තහරම නගා හිටීමට මේ වනිකම මේ පොරකන කාර්යයට වඩා අද අපිට යම් හැකියාවක් යම් සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන් අද මේ විදිහට වැඩ කරලා යම් ප්‍රමාණයකට ඉන්නේ දුරු කරගත්ත එහෙම නැත්නම් මේ පිළිබඳව

කියලා කල්පනා කර ගන්න නම් අපිට ඉස්සරහින් කියා ගන්න වෙනවා යොමු කරලා වැඩකට ඇත්තෝ. ඒක නිසා මේ සූත්‍රය සඳහන් වෙන්නේ කරලා අංග සම්පූර්ණ භාවයට පස්සේ ඉන්නවා. ඒ අර කියනවා කුකුත් දාන්ති ඉස්සලා කාලේ මේ වගේ සූත්‍රයක් වුණ කවුරුත් කරකට ගන්න. පොතියත් රණ්ඩාය බුද්ධ සාසනේ රහතන් වහන්සේගේ මිනිමෙච්චට එන ගහලා ආදානය කරලා ඉවරයි. අන්තිම රහතන් වහන්සේ ඉක්මනට වගේ කරනවා. අර බලාපොරොත්තු වෙනවා අද අද රහතන් වහන්සේලා පහළ වීමෙන් පහළ වෙලා ඉන්නවා දැන් වීර්යවත් තමයි සාහිත්‍යයට කටයුතු කරනවා කියන එකක් ඇවිල්ලා තියෙන නිසා මේ ඉඳලා අපගෙන කතා කිරීමේ ඉඳලා තරම විශ්වාස වෙනවා අපි මේක ටිකක් සම්පන්නයි අපි මේක ටිකක් ආසන්නයි අපි මේක ටිකක් උත්සන්නයි ආන්න මේ ඉඳලා කතා කරනකොට ඉස්සරහම සඳහන් කරන්නේ සද්ධාව අපි මේ ධර්ම භාගස්ථාන නැත්නම් ධර්ම දේශන මාලාවේ මේක එක්ක බලන සලකා බලනකොට දැන් මේ කතා කරගෙන යන්නේ සත්‍ය මොහොතේ පාස්තික ධර්මය වෙන විදිහකට කියනවා නම් ඒක සතර සතිපට්ඨාන සතර සම්ප්‍රදාන කීය ඉතිපාද දැන් අපිට තියෙන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම කොටස. මේ පංච ඉන්ද්‍රිය ධර්ම වලට ඉන්න කම්මේ මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල මේ සද්ධා කියන වචනේ හම් වෙනවා. ඒකත් ඉතිපාද වල හම් වෙනවා කුසල ඡන්දේ කියන එක අපි එතන තිබී සද්ධා කියන එක සංසන්නාත්මක ඉදිරිපත් කරගත්තා. ඉන්නේ ධර්ම වලින් කොට ඉස්ලාම ඒ වෙනවදේ සද්ධා ඉන්ද්‍රිය ඊගාවට විඤ්ඤා ඉන්ද්‍රිය ඊගාවට සති ඉන්ද්‍රිය ඊගාවට සමාධි ඉන්ද්‍රිය ඊගාවට පඤ්ඤා. මේ පහේ කියනවා එක එකට වෙන එකිනෙකට යා වෙන එකක් එකට උරගෙන ගතිය. ඉස්සතාව වෙනන සත්‍යාව. මේ සත්‍යාව කිව්වට පස්සේ ඕනෙම ආගමික හැකියාවක් ආධ්‍යාත්මික හැකියාවක් ලෝකේ පවතිනවා නම් බෞද්ධ දේවා බෞද්ධ දේවා විද්‍යාත්මක දේවා සම්‍යාත්මක දේවා සෑම ආගමක ප්‍රතිපොදුන අපර තමයි මේ සත්‍යාව. ඒක නිසා දෝ මේ සත්‍යාව විදිහට දෙකක් දෙකක් වෙනවා. හොඳටත් පිළිදෙනවා නරකටත් පිළිදෙනවා මේ සත්‍යමාවේ ගෞතම බුද්ධ ශාසනයෙන් පිට හැම තැනකම පිළිගන්නේ හොඳටත් පිළිදෙනවා ඉතින් යොදු කොතරම් පංචරායි වරන් වටකරයක් නමුත් සර්වඥාන්සේ කහල්ලා සරකම බලකම පෙන්නනවා ආදී සත්‍යාව සමබර කිරීමට ප්‍රඥාව කියන්නේ යම් කෙනෙක් අර අනිකුත් සත්‍යාවෙන් කරගෙන යන ආගමකයෙන් බැලුවොත් ඒකට සමහරවල් මේ අවස්ථාවේ මේ සත්‍යාව සම්පර්කිතේ වැඩ පිළිවෙල ඉනවාගන්න බැහැ. ඉතාලකට බැලුවා කියපුවා ඉනෝ ඒකට ප්‍රඥාව කියලා කියනවා. ඉතාලවචනන්සේ පහසු කරනවා සත්‍යාව කියලා කියන්නේ අදහන සුළු කතිය. මේ සත්‍යාව කියන්නේ අදහන කියන මතෝ පැහැදිලි කතිය ප්‍රකාශ කතිය සංකාරවත් කරපත්තේ නමුත් මේ අදහන්නේ පොරොවක් නෑ. අදහන්නේ විලෝමයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි දෙයක් නම් අවස්ථනාවේ සඳහන් කරන්නේ මුක්තපතන. නැත්නම් මිච්ඡාදිමෝ කියලා පොරොවක් අදහනවා. පරමිලා කතාවේ රෝහලිය මාතෝරන්නේ. මුක්තා භාවනා කරන කෙනෙකුට මේ සාමාන්‍ය ප්‍රකාශ සත්‍යාවේ එහෙම නැත්නම් ග්‍රාමක සඳහාගේ වැඩ කරන කෙනෙකුට වඩා ගෙවන්න වෙනවා දුක් විඳින්න වෙනවා අමාරු වෙන්න වෙනවා වැඩිචියක් එහෙම අදහන්න පටන් ගන්නවා උත්සාහන්නේ වෙන කප්පලපත්තු ඒ සංකේත ප්‍රසන්න භාවයේ දැක්ව ඒ සාමාන්‍ය ආගමික වැඩ පිළිවෙලට බැසගත්තේ නැති කෙනෙකුට වඩා දුක් විඳින්න තියෙනවා ඒක නිසා අපි මේ ප්‍රශ්න ඉස්සරලා කියන්න ප්‍රේම නැත්නම් අපි අපි සුත්‍ර සුත්‍රපත් වෙන්නේ ඒකටපත් වෙන්නේ මේකයි කියලා සාකච්ඡා කරනකොට සීතම භාවනාවට පූර්වතාවය බහැරයි කියනතෝ දෙවන දැනගන්න ඕනේ මේ සත්‍යය කොයි පැත්තට භාවනා කරනවා කියන එක ආදී සම්බන්ධ කොයි පැත්තට මොනේ කොයි පැත්තට වැරද්දට යොමු කරනවා අමාත්‍ය තමයි ඒක නිසා මේ ඉන්දිය ධර්මයේ සත්‍යය ගැන කතා කරන්න ඕනේ ඉන්දිය ධර්ම වල ඉඳපොත් සත්‍යව තියෙන ධර්මයක් වැඩෙන පැත්තට අපි යම් ආකාරයකට මේ සම්‍යක් පුස්තකාලේ දැනගෙන මේ දානීය චිත්තගත කරන දානීය යුක්තක් ඒක දාසනේ කලියුක්තක් කලියුක්ත කරන සමාවෙන්නේ පාස් ප්‍රමාණ වෙන්නේ කියලා. කලියුක්ත කිසිම විශේෂ අප්‍රමාදීව කටයුතු බලන්නා ඒක අපි සත්‍යවනි කාටි. ඒ සත්‍යවනි අපි ඒ සිරාතිය හෝ සංකාරමය හෝ කර්මී සංකාරමය හෝ අදාගෙන ප්‍රධානාධි කටයුක ඒක තමයි මේ ආධ්‍යාත්ම ජීවිතේ ආරම්භය පහළ බාරා ඊගාට කලියුත් කිවිමෙන් මේ සත්‍තාව වුණ කරගත්තා වූ සත්‍තාවන්තය නොකල යුක්ත නොකිරීම අර හිතු පාළුවනේ ලා කරගන්න කලියුත් කරනවා වගේම තමයි කලියුත් කරන්න සමාවෙන්නේ නැත්නම් වගේම තමයි නොකල යුක්ත නොකරන්න සමාවෙන්න ඕනේ අපි නොකල යුක්ත දේවල් නොකරන සංකේත ඡන්දමත් දේවල් විදිහට පෙන්නන්නේ මොනවද සතුන් මැනි සතුන් දෙන්නේ ඒක නොකල යුක්තක් වරකන් කිරීම හොඳ නෑ ඒක නොකල යුක්තක් කාමයේ වර්ධන හැදීම හොඳ නෑ ඒක නොකල යුක්තක් කොටීම හොඳ නෑ ඒක නොකල යුක්තක් මත්තර කාර්ය හොඳ නෑ ඒක නොකල යුක්තක් දානි කර්යත් කිරීම සීලේ නොකල යුක්ත නොකිරීම මෙන්න මේ දෙක සම්පූර්ණ කරලා පස්සේ තමයි මේ අවස්ථාවේ වාදි තැන් වල මිනිස්සු කියලා ගන්න. එවස්ථාන අපේ කාර්යය උදාහරණ ඉස්ලාම් පිනවීමේ කටයුත්තේ යෙදී ගත කරන තෙක්තරම් හා සමානයි. ජාතියක් සම්පූර්ණතාවයක් ලැබෙන්නේ. මෛත්‍රුණ මිත්‍රා අය මේ තුනන්ට මේ මෛත්‍රුණයට ඉදා ගැනීමට යම් යම් දේවල්ට බය ඇතිකර ගැනීමට මේ ධර්මාන්ති මනුස්සයෙක් විතරයි සමානයි. යම් වෙනසක් මනුෂ්‍යයාගේ මනස උසස් කියන තත්ත්වයක වැටෙනවා නම් වැටෙන්නේ මොකක් නිසාද? ධර්මයෙන්. මොන ධර්මයෙන් නිසාද? අප්‍රමාණ ධර්මයෙන් නිසා. කරියුත් කිරීමේ ප්‍රමාණිනේ නෑ නොකර ඉතන කිරීමේ ප්‍රමාණිනේ. මේක අතන ඥානයි. ඒකමයි සත්‍තාවේ දාන මට්ටමේ ඉඳලා මේ අර අන්ත පුත්තර භාවයේ ඉඳලා උත්තර තත්ත්වයට උස්සවනවා. ආර්ය භාවයේ ඥානකට අනුබඳ ගතියක් තියෙනවා. විශේෂයෙන් ක්ෂණයක් ක්ෂණයක් පාද පිළිසිදු සත්‍යපත්තකට පස්සට කීනේ දෙනකොට ඒක මොකද කියන්නේ. ඒක විශේෂයෙන්ම දුක්ඛියක් අතර හොඳ වෙන කැපී පෙනෙන එක පිළිමේකට අවුෙන්නේ නැති තරමට බයක් නැතිව ජීවත් වෙන්න තරමටම මේ ඊළඟට මේ සුදව කරනවා. නමුත් මේ මන්ත්‍රයේදී නතර කරන්න පුළුවන් වෙන්නේ මේ පරිඋත්සාහන කෙලෙස් කියලා සමාජ මට්ටමකට පස්සේ මොනෝ සෝලාරික කෙලෙස් කරන්නේ. තමයි ඉබේනකින් ආව කාමච්ඡන්දාදී ජීවයි නිරුපර්ශිතව තාම ජීවිතේ තියෙනවා ඒ කියන්නේ නොකල යුත්තකින් නොකිරීමත් කල යුත්තකින්වත් කියන අප්‍රමාදින් බෑ ඒ විදෝණ සංස්කාර ඒ විදෝණට පිටකොය ඒ නදා දාන සීල කියන සද්ධාව මාදි ඉතපස්සේ අවශ්‍ය වෙන භාවනා සද්ධා ඒකත් සමත භාවනා ඥාන භාවනාවක් ශාමත මේ පරිඋත්ථාන දෙලක්ෂණ ඉගෙනගෙන ආව නිවන ධර්මය අදමත් කර සබා ගන්න මේ අපි කරදෙන්නේ නවාගේ ඒ දාහනේ කියන දේ සීලේ කියන දේ පදනම් කරගෙන මේ මතුමත්ේ වික්‍රම අරමුණට හිත බැදී තුනේ ඉති පරිණතින ආව නිවන හඳුනා ගන්නෝයි අඳුනා ගනිමින් ඉතින එකට දක්ෂව ප්‍රයෝග දීව භාරදීවේ නිවන ජය ගන්නවා මේ ජය ගැනීමේදී සත්‍යව හරි හේතකටපත් වෙනවා අමුයකට බීජ කීයක මේ මොවාදව. හොඳට පාන්දර ඉස්පෙක්ටන මොවාද තවරව දැහැර කියන්නේ දුරවල විදිහට හොඳට පවතින. නමුත් අමුයකට බීජක නම් ගහන ගහන දෙයකදී මොවාද ඒ වගේ තමයි මේ සද්ධාව බරපතල වැඩවල යනකොට සමාධි භාවනා ප්‍රඥා භාවනාව යනකොට මහා කඩතුළු අනේ කඩතුළු වෙන්නේ වෙන්නේ මම මේ මගේ පත් කරගන්න ආර්ය භාවයට පත් කරගන්න උත්තම භාවයට පත් කරගන්න වැඩ පිළිවෙලක මේ යෙදෙන්නේ ඒ නිසා මගේ මේ ශ්‍රද්ධාව ඉතර කැඩෙන සුළු එකක් නෙවෙයි අපිට ඒකාකාරව ඉන්නේ සුළුක තත්ත්වයට පත් කරගන්න ඕනේ කියන ශක්තිය පවත්නවා කියන එක දානේ තරලී නේ සමතපාව. ඊයේ තරලී නේ සමතපාව. ඉතරවත් නේ පතරපාව. ඒ නිසා ඒ ශ්‍රද්ධාවේ නිතර කරදර වෙන කතිය. නිතර මලකට කන කතිය. නිතර බාධා වෙන කතිය. නිතර හිත වැඩෙන කතිය. නිතර ඕන පහල වෙනවා. පස්සට භාවනා කරන්නේ. ඒ මොකද දැන් කිසිම ඉක්මන කෙලෙස් එක හත්ක වැඩ කරන වෙලාව. සතුරට යුද පිටියට ගිහිල්ලා ආවුදේ අරගෙන එයා දෙත් ආවුදේ තමන්න දෙත් ආවුදේ හතර මූට මුලක් සංකල්ප වෙනවා. තමයි සතර පරාදයි සඳහා වඩාම සක්‍රීය මට්ටමකට පස්වෙත වෙනවා පස් වෙනවා මේ තමයි සත්‍යී සත්‍යය. ඒක වහකිපස්සන භාවනා කරන කෙනෙකු අත්දිනා සත්‍යාව ඉගෙන ගන්නා වූ ධර්මයේ සත්‍යාව සාමාන්‍ය අන්තපුත්තකණේ සත්‍යාවට වඩා ආතන්. කොහොමදයි මේ සත්‍යාව සඳහා අපි ඊට පෙළඹෙන්නේ ඊට පෙළඹෙන්නේ मोक्ष के लिए प्रसाद संधाव पहले भी बनेगा ये प्रसाद संधाव मोक्ष के लिए स्वरूप है तुमको परिसाद सद्धा किलो परिसाद सूत्र सदा तक ඥාන වියතන වෙනකොට වස්තු වියතන වෙනකොට ජීවිතය දිහා මුල වෙනකොට පශ්චාත්තාප වෙලා ඒ එන පීඩාවට හේතුවක් වශයෙන් තමයි දෙවියන් අනුසුතුතරි වේවා මොන්න පූජා කරන දෙක පටන් ගන්න. සත්‍යාවෙන් කෙරුවක් කියන අදහකට හෝ එහෙම නැත්නම් ආයත දෙවියන් ලෝක කරනකොට පටිච්ච පටන් ගන්න. එහෙම නැත්නම් ඒ ඒකනා කියන මොනවා අර්ථය දකින්න පටන් ගන්නවා. යව දුකටයි මේකට ප්‍රතිකාර. නමුත් මේ දුක දැක්වලා මේකට ආයෙත් අර මොනවාක් අපතකද ආයෙත් පස්සේ පස්ස පහ කරන්නේ අනුපදී වරකට කරන්නේ පටන් ගන්නවා. නමුත් ඊටදී ලොකු වෙනසක් තියෙනවා. ඊටදී ලොකු තලතුණකමක් තියෙනවා. මේ විපස්සනා භාවනා සමත භාවනා කරන කෙනෙකුට ඇතිවෙන අවශ්‍යතාව. ඒ මොකද අර එකදම භාවනාවේදී නිතරම පරියක භාවනාවේදී සත්‍ය භාවනාවේදී මේ සත්‍යාව ඇති නැති බව ළඟ ළඟ පරීක්ෂා කරන්න වෙනවා පරීක්ෂා වෙනවා. මේ පරීක්ෂා වෙනකොට අපිට හැම වෙලාවෙම හරි ඥාති විසන වෙනකම් බලන්න ඉන්නවා. සත්‍ය වේදන වෙනකම් බලන්න ඉන්නවා. අපිට මතකතාකාරකෝගේ පිටුලා දෙන්නේ. ඒක තමයි ඉච්ඡනම ලොකු විසන වෙනකම් ඉන්නේ නැතුව ඉච්ඡන ලොකු දුක් විසන දෙන්නේ නැතුව මේ බුද්ධ ආදී ක්‍රමයට වන්දනා කිරීමේ, වත් පිළිවෙත් දරන්නේ, සුන්නත ආශ්‍රය කිරීමේ, කාමච්ඡන්ද දේවල් මන්ත්‍රයෙන් දක්වන්නේ ඇත්තීම අපි විතරෝ සත්‍තාව සත්‍යීය පවත්වාගෙන යන්න වෙනවා මේ සමතිවිදර්ශනා භාවනා කරනවා. මෙන්න මේ පවත්වාගෙන සත්‍තාවට භාවනාවෙන් අනුග්‍රහ කරමිනවා නම් භාවනා ප්‍රතිඵල වශයෙන් අනුග්‍රහ ලැබෙනවා නම් මේ භාවනාවට ඇත්තට සීක්ෂණය කියනවා. පාවිච්චි තියෙනවා. අර ඥාති වේදනයක් උනාට වැඩි පාවිච්චි තියෙනවා. වස්තු වේදනයක් උනාට වැඩි පාවිච්චි තියෙනවා. නමුත් නාස්තික වෙලක් නැහැ. වස්තු චිත්‍ර වෙලක් නැහැ. නමුත් ඒ පාවිච්චි මේ සාධාරණ කියන තේරෙන්න ගන්න වෙනවා හරියට භාවනා කරන දැනගැනීම. මේ කම කරන භාවනා පිළිබඳ හොඳ පැහැදිලි වරදින්ද වරදින්ද සමදාන උත්තර කරන උත්තර කරන ධර්ම සාකච්ඡා කරන්න කරන්නේ මේ කල යුත්තේ මේකයි කියලා දැනගැනීම ඉතාමත් වැදගත් වෙනවා මේ අපි අද දාන පීර වශයෙන් තුන් කරන අනුසද්ධාව තව උසස් මට්ටමකට පත් කරගන්න. ඒක නිසා සම්මත දේශනාවේ සඳහන් වෙන්නේ මේ මේ වික්‍රමයේ පත්‍ය සම්මා විද්‍යා උපාදාය. තමන් කරගෙන යන වැඩේ පිළිබඳව හොඳ දෘෂ්ටියක් ඇති කරගන්න හේතු කාරණා දෙකක් තමයි දැනගන්න තියෙන්නේ. එකක් තමයි අරසෝච පොසෝ ගුරුවරයා කියන දේ හොඳට කන්නේ කරලා තේරුවා වගේ අහකට දැනගන්න. එහෙම නැතුව අර ඒ කුලයන් දිහාට දිගට කවුදා. ආගා ධර්මයන් ගන්නවා කියලා කියලා කිය හදනකොට වාගේ කියන කියන කීකට අදගෙන ගන්න අන්තිමනේ කොට ලින්කට දෙක තුනක් එකතු කරලා පිටරක් දාන ඒකත් අදගෙන ගන්නවා බෑන් චාරිතක කෝරෝර විදිහට කම්පත් අදගෙන ගන්නවා. හරි කොටකට පස්සේ. ඒක උලා මුස්තිබව හැබැයි නමුත් ඒක උලා දානවා කරන්නේ කියලා දුරට කවුරුනේ අහගන්න. සාගත නැත්නම් සමදාන සෝපානියට හරියන්නේ. ඒ නිසා පරතෝක්ති භෝසෝ කියලා කියන අනුකේතේ අහන එකට තාපත් කියනවා සාසුකම් තව. කියලා වෙනකොට කවතර වෙනකොට හොඳට මේ කවතර අහන්න එක දෙනෙක් කොහොමද හස්යන්නේ? එකක් අපට හස්යන්නේ තුනක් අපට හස්යන්නේ. ඒ තරම මේ කෙලෙස් වලින් ඇති සත්‍තාව උත්තර කරනවා. මේ විදාවිදාවට නම් අහන්න තරම් හේතුමානී විචාරානන්ත අච්චා සාස්තම්පනික අනාපත මෙහි කරන්න ඕනේ නැත්නම් ඒක ක්‍රියාවක් කරන්න ඕනේ ඒක සූත්‍රයක පාඩ ධර්මතනාදී දේශනා කරන්නේ ඉස්ලාම කතා කරන තම්බහ වික්‍රේ සාදු සම්සුනවත සුනාත ආත්මපනික තමයි කියන්නේ හදාන්නේ අනාපත සාස්තම්පනික මේක තමයි මේ දැන් විතර සාධාරණ කරගන්න ශ්‍රද්ධා ශෝධ මනස්කාරය ආදී කම්පියුටර් දෘෂ්ටි ලං කර ගන්න අවශ්‍ය කරති. මේක වෙනම නම් ඒ අධ්‍යයන සම්බන්ධවන්ත වගේ කුරේ කියන්නේ හොඳට පිළිචිව අහලා ඒ අහනදී සාත් සංඛවද සාත් සම්මනිකරවද කියන ශෝධ මනස්කාරය ලං කරනවා නම් අර ඥානීයසනෝනි වස්තුීයසනෝනි කියන ශ්‍රද්ධාවට වඩා බහැගත්තා වූ ශ්‍රද්ධාව. සමන් තුලින්ම අත්දැක ගන්න පුළුවන් වූ ශ්‍රද්ධාවකට ඒක නිසා මතු පිටින් ආපු සායමක් නෙවෙයි. පොත පිළිබඳ ඉදිරිපිට සාහිත්‍යයක් ළඟ ඉඳගෙන විතරක් ගන්න එක සඳහාවක් නෙවෙයි. අරමුණක් මතු වෙනකොට ඒ අරමුණ දිහා සමත යෝගාවචරයක් කොහොමද බලන්නේ? විපස්සනා යෝගාවචරයක් කොහොමද බලන්නේ? ඒ අරමුණට බාධායනික ස්වභාවයි මේ බාධාවක් ආවම කොහොමද කටයුතු කරන්නේ කියන එක කියලා දෙනකොට උදකහකට නැත්නම් ඒ වගේම තමයි තේරෙනකොට ප්‍රශ්නයකට නගලා විසඳාගන්නේ නැත්නම් හැමදාම අර කම්පැනි ගෙවල් හැටියට සමාන තමයි වෙන්නේ. නිසා මේ සත්‍යාව කරගන්න හදනකොට ඒක ප්‍රශ්නාවක් වෙනවා. ඊළඟට ඒක හොඳට විවහාරන. ආගනේ කිලෝන් සමස්කාර නම් වන්තෝ. නැත්නම් මේ සත්‍යාව ඉතනේ ඉතනේ ප්‍රතිපරයි. මේ ධර්ම දේශනා මාලාව ගොඩාක් පිට පවත්නා නෙමෙයි. සත්‍යම භාවනා කරන කරලා ඒක සමත භාවනා කරනකොට ඉස්සලා මහගත් ඕනේ මේක ගන්න පුළුවන් කොටක් තියෙනවා. නමුත් දේශනා කරන්න යන විචාරණ රැචිකා සත්‍යන භාවනා කරන්නේ යෝගාවචරය. අර මොනද හිත යෝගාගෙන කටයුතු කරනකොට යම් විලාප යෝගාවචරයට විස්වාදයක් පහළ වෙනවා නම් අධ්‍යාත්මික මුලේ ඒ අරමුණයි හිතයි විතරයි. අරමුණේ මොන ආකාරයක් මොන වේගයක් මොන ස්වරූපයක් දැක්කත් පිළිගන්න ඉන්න පුළුවන් ඒක පිළිබඳ සැකයක් නෑ හොඳට අරමුණ ඉස්සරහට එක විතරක්ම පවතින වෙලාවක් වෙනවනම් ඒ යෝගාවචරයට එක ආකාරයක නාම මේකයි රූප මේකයි කියලා වස්තහ ගැනීම ඥාණය පටන් ගන්නයි කියලා කියන්නේ මේ යෝගාවචරයට සැකනේ හොඳ ප්‍රසාද භාවයක් ඉන්නේ කියලා පැහැදිලි භාවයක් කියනවා මෙන්න මේ නාම රූප දෙක පමණක්ම කියනවා කියන තරට යනකම් අර්ථියට යනකම් භාවනාවේ අසගානන්න පුළුවන් වුණා නම් ඒ යෝගාවචරයේ අරමුණ සහ හිත කියන දෙක පවත්තන විස්කච්ඡනයක් පාස මේ අරමුණ සහ හිත කවදාකවත් අහේතුකව විෂම හේතුකව පහළ වෙනවා නෙවෙයි. මේක හේතුයි තමයි පහළ වෙන්නේ. ඒ අරමුණ පහළ වෙන්නේ අපි කියන ආනාපානී කරන කෙනෙක් නැත්නම් අපි පිළිපැදීම කරන කෙනෙක්. ඒ කාර්යයේ යක්කී එළවමක් යම් කිසි යදවුනොත් ඇතුළේ බාහිර. ඒක දෙවියන් වහන්සේ බවනවා. මේ පහළ වෙනවා කියන්නේ එතන ඒක ධ්‍යානම නිමිති බලන්නේ මේක ඒකයි તો පහළ වෙන බව වැඩි. ඒ අරමුණ නිසා මේක හිතීම පහළ වෙනවා. මේක මේක පහළ වෙනවා. එතකොට මේ මොකක්ද ඒ අරමුණ හිතයි දෙක අතර අනිවිච්ච හිත අනිවිලා පවතින අවස්ථාව භාවනා පිළිපිටකට පවත් ගන්න පවත් ගන්න මේ හැම අනුකොට්ටාශයක්ම යම් කිසියක් පදනම් කරන සාධස්ත කරන දීති කරගෙනයි පහළ වෙන්නේ සම්පූර්ණ ඥානය කරන්නේ. මේ අවස්ථාව සම්පූර්ණ ආධ්‍යාත්මික අවස්ථාව. මේ බාහිර කාර්යයන් අපරාජ්‍ය වෙනවා. අන්තරිකර අන්ත අන්තමන්ත වෙලා ඉකලු කිසි බලංගනේ හොඳ සත්‍යයෙන් යුක්ත ආධ්‍යාත්මික වස්තුවක් විහාර කරාමිනකොට මේ හැම දෙයකටම අදාළ රාශියක් අදාළ හේතු රාශියක් නිසා අදාළ ඵල රාශියක් තමයි ඒව සමහරක් නාම වශයෙන් පතරියාව කීක වශයෙන් පිළිගන්නවා සමහර ඒවා මේ රූප වශයෙන් සමහර ඒවා නාම වශයෙන් චිත්තකයි වශයෙන් මේ මේ විශේෂතාවයේ කියවුණට බලන්නව නම් මේ යෝගාවචරයට මේ සෑම නාමයක් සෑම රූපයක් සෑම හේතුවක් සෑම ඵලයක්ම ධාමත්ව විකින් වෙනස් වෙනවා දැන් මේ තාක්කල් මේ යෝගාවචරයේ ශ්‍රද්ධාව මූල කර්මස්ථානේ සංකාරී යෝගාවේ නැත්නම් උත්තරී පිටිවෙනකින් බලාගෙන නැත්නම් සක්මන් කරනකොට උත්තරී පිටිවෙනකින් බලලා මේ වහවහ පිටක තත්ත්වයට මේ වාගේ දුඵල නාම සීක්‍රින් වෙනස් කරනවා අල්ලගන්න බැට්ටා අර උනන්තු නිසා ශ්‍රද්ධාව නිසා අල්ලගත්තම තමයි ඉන්නේ යන්න ඕනේ මගේ ශ්‍රද්ධාව තවත් දියුණු කරගන්න ඕනේ කියලා බැලුවොත් යෝගාචරණ පේනවා ඇහැ ඇරලා බලන වෙලාවක් පාත අර වා වැඩ පිළිවෙලක්. ඇහෙන වෙලාවක් පාසා ඒ වගේ වැඩ පිළිවෙලක්. ආග්‍රහණය කරන වෙලාවක් පාසා ඒ වගේ වැඩ පිළිවෙලක්. ජීවිත රාසය කායත පහත ඉඳන හැම වෙලාවම තමයි මේ වාග් වැඩ පිළිවෙලක් වෙනවා නාම රූපත් එක්කම. මේ මරණපතයි. යම් වෙලාවක යෝගාවචරයට වැටෙන්න ගත්තොත් මේ මේ අහ සෑම චිත්තක්ෂණයක මේ නාම රූප යම් ඒකාකාරයි කියන දෙක පවත්වන චිත්තක්ෂණයක් පාස මේ අරමුණ සාහිත කවදාකවත් අහේතුකව විෂම හේතුකව පහළ වෙනව නෙවෙයි. ඒක හේතු සහිතවමයි පහළ වෙන්නේ. ඒ අරමුණ පහළ වෙන්නේ අපි කියමු ආනාපානය කරන කෙනෙක් නැත්නම් පිම්බීම හැකිලිම කරන කෙනෙක්. ඒ කාන්තේම යම් කිසි එළවුම යම් කිසි යදවුණක් ඇතිවමයි පහළ වෙන්නේ. ඒක දෙවියන් වහන්සේ මවනවවත් ඉබේ පහළ වෙනවවත් නෙවෙයි. ඒ නිසා ඒක දිහාම නිසින්ින්ද බලන ඉන්නවනම් මේක හේතු සහිතව පහළ වෙන බව වැටේ. ඒ අරමුණ නිසා මෙනෙහි කිරීම පහළ වෙනවා. මෙනෙහි කරන හිත පහළ වෙනවා. එතකොට යෝගාවචරයා ඒ අරමුණ හිතයි දෙක අතර තනි වෙච්ච හිත තනි වෙලා පවතින අවස්ථාව භාවනා දිගින් දිගට පවත්වන්න පවත්වන්නට මේ හැම ධර්ම කොටසක්ම යම් කිසියක් පදනම් කරන පාදස්ත කරන ටීටි කරගෙනයි පහළ වෙන්නේ කියලා ධම්ම ටීටි ඥාණයට වැඩෙනවා. මේ අවස්ථාව සම්පූර්ණ ආධ්‍යාත්මික අවස්ථාවක්. මේ බාහිර කාර්යයක් අපලා ඉන්න වෙලාවක් නෙවෙයි. අන්ධ විකල අන්ධ අන්ධ මන්ද වෙලා විකල බුද්ධියකින් බලා ඉන්නනේ හොඳ සතියේ යුක්තව ආධ්‍යාත්මික වස්තුවක් දිහා බලන ඉන්නකොට මේ හැම දෙයකටම අදාළ හේතු තියෙනවා. ඒක හේතුකුත් ඒ හේතු රාශියක් තියෙනවා. අදාළ හේතු රාශියක් නිසා අදාළ ඵල රාශියක් පාර වෙනවා. ඒක තමහරක් නාම වශයෙන්, පඨවි ආපෝ තේජෝ වශයෙන් බෙදලා යනවා. සමහර ඒවා මේ රූප වශයෙන්, සමහර ඒවා නාම වශයෙන්, චිත්තචෛතසික වශයෙන් බෙදලා. මේ මේ විෂදතාවයේදී හොඳට බලහන් ඉන්නවා නම් ඒ යෝගාවචරයට මේ සෑම නාමයක්ම සෑම රූපයක්ම සෑම හේතුවක්ම සෑම ඵලයක්ම ධාමත්ව වේගයෙන් වෙනස් වෙන බව තේරෙනවා. දැන් මේ තාකල් මේ යෝගාවචරය හිතියේ ගත්තා වූ මූල කර්මස්ථානේ නාසිකාග්‍රේ හිත යොදාගෙන නැත්තම් උදරේ පිම්බීම හැකලින් බලාගෙන නැත්තම් සක්මන් කරනකොට ඔසවීම යැවීම තනියම බලලා. මුත් මේ වහවහ බෙදෙන தത്വෙට මේවා හේතු ඵල ඉතාම ශීක්‍රයෙන් වෙනස් වෙනවා මේ අල්ලගන්න බැරි තරම්. අර ලොකු උනන්දුව නිසා ශ්‍රද්ධාව නිසාම අල්ලගත්තම තව ඉදිරියට යන්න ඕනේ මගේ ශ්‍රද්ධාව තවත් දියුණු පවුණු කරගන්න ඕනේ කියලා බැලුවොත් යෝගාවචරයට පේනවා ඇහැ ඇරලා බලන වෙලාවක් පාස අර වාගෙන වැඩපිළිවෙලක් තියෙනවා ඇහෙන වෙලාවක් පාස ඒ වගේ වැඩපිළිවෙලක් ආග්‍රහණය කරන වෙලාවක් පාස ඒ වගේ වැඩපිළිවෙලක් මේ දිවට රස කයට පහස හිතන හැම වෙලාවකම මේ වාගේ වැඩ පිළිවෙලක් තියෙනවා නාම රූපත් ගැටීම හේතු බල සම්බන්ධතාවය. යම් වෙලාවක යෝගාවචරයට වැටහෙන්න ගත්තොත් මේ තේර අහන ගඳ සුවඳ බලන පහස ලැබෙන සෑම චිත්තක්ෂණයක මේ නාම රූප යම් කිසි ඒකාකාර නියාමයකට අනුව වැඩපිළිවෙලක් යන්නේ අපි දැනගත්තා නොදැනගත්ත වෙනම දෙයක්. දැකීමක් වෙන්න නම් ඇහැ තියෙන්න ඕනේ, බාහිර රූපයක් තියෙන්න ඕනේ. ඇහැට හිත ගිහිල්ලා තියෙන්න ඕනේ. ඇහත් රූපයක් දෙකම නාම රූප ධාරණ. ඒකට හිත යෙදෙනවා නම් ඒ වෙලාවේ කනට යන්නේ නැහැ, නාසයට දිවට යන්නේ නැහැ. හිත කියන්නේ ඇහෙන ඕනේ එතකොට නාම ධර්මයේ වශයෙන් බැලීමේ හිත පහළ වෙනවා. එතකොට ස්පර්ශය වේදනා එකට යනවා. එතකොට රූප වශයෙන් යත්තා වූ ඇහත් බාහිර රූපයක් මේ චක්කු විඥානය පස්සක් වේදනාවක් කියන මේ පස් ධර්ම පහ. ධානත්ම විද්‍යාත්මක පරිශනකින් හොයාගත්තා වගේ තමයි යෝගාචරය බොහොම සන්තෝෂයෙන් හොයාගන්නේ. මගේ හිත මේ වෙලාවේ තියෙන්නේ බැලීමේ ඇහි. මම මේ වෙලාවේ දකින්නේ රූපයක්. මේක කණේ නෙවෙයි කියන්නේ. මේ සද්දයක නෙවෙයි හිත පවතින්නේ කියලා හොඳට එළිව පවතින වේලාවක දැනගෙන එහි ස්පාසුවක් ලබන්නේ අර ආනාපානෙ දිගේ ගිහිල්ලා පුහුණු කරගත්ත හිතේ. ඉන්දින හැකිලෙම දිගේ ගිහිල්ලා පුහුණු කරගත්ත හිතේ. යම් වේලාවක යෝගාචරය තේරුම් ගත්තොත් මේ ඇහැ කියන්නේ දුකක්, රූපය කියන්නේ දුකක්, හිත ඇහැට යනවා කියන්නේ දුකක්, මේ තුන එකට ගණන් කරනවා කියන්නේ ස්පර්ශය කියන්නේ දුකක් වේදනාව කියන්නේ දුකක් කියලා මේ පහම දුක බව තේරුම් ගත්තනම් එතන උපදින ශ්‍රද්ධාව අර ඥාති වියසන කියන දුකේ වස්තු වියසන කියන දුකෙන් උපදින ශ්‍රද්ධාවට වඩා ඉතාමත්ම සමීපයි ආසන්නයි ඒකට කියන්න බෑ අර ප්‍රසාද ශ්‍රද්ධාව. ඒකට කියන්නේ ඕකප්පන ශ්‍රද්ධාව කියලා. ඒක කාලෙම යම් දවසක යෝගාවචරයා මේ ඇහැ කියන්නේ දුකක් ඇහැට වැටෙන රූපයක් දුකක්. ඇහෙන් බලන්න වෙනවා කියන්නේ දුකක්. ඒ තුන එකට ගමන් කරන පස්සේ කියන්නේ දුකක් වේදනාවක් කියන්නේ දුකක් කියන මේ පංචමක ධර්ම දුක්ඛ සත්‍ය බව තේරුම් අරගත්ත දවසට පහළ වෙන සත්‍තාව අනිතරි බොහෝ කියන්නේ. ඒක යෝගාවචරයා දක්ෂණං ඕනම වෙලාවක ගන්න පුළුවන්. ඒ මොකද අපේ හිත පවතින එක්ක ඇහි, එක්ක කනේ, එක්ක නාසයේ, එක්ක දිවේ, එක්ක ශරීරයේ නැත්නම් හිතේ. නමුත් භාවනා කරන යෝගාවචර අද කතා කරන ප්‍රදේශ ප්‍රමාණ දිහා බලනකොට උතුම හිතෙන කොහොමද මේ අත්ව සතියින් ඉන්නේ කියලා. උතුමාකාර විදිහට එකිනෙකා දැක්ක ගමන් කතා බහ කරන්න පටන් ගන්නවා. දක්ෂින රූප ඔක්කොටම ඇතුළේ යන ගතියක්. පුංචි දේවල් වලටත් තිබෙනවා කිසි වෙලාවක පේන්නේ නැහැ Taman සතියෙන් ඉන්න බව. සතියෙන් ඉන්නව නම් රූපයක් දකින්නකොට මේ දකින්න බාන්නේ කරන්නේ. එතකොට අඩු ගන්න එක්කම දැන් මගේ හිත තියෙන ඇහි එනත මම මේ දකින්න රූපයක් එහෙම නැත්නම් මට මේක හොඳ නරක බව වැටුණා කියලා අර දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ගැටියක දෙනවා. එහෙම නැතුව මේ දකින දකින රූප බල බල ඇහෙන ඇහෙන රූප ආහා යනකොට අවදාකවත් මේ දුක්ඛ සත්‍ය වශයෙන් වැටෙන්නේ මේක වැටෙන්නේ ඉදurang පිනවීම කියන අර අමුතු ඉන්ද්‍රිය ධර්ම පුළුවන්. සත්‍යයෙන් කියන්නේ මේ වැඩේ. නිසා යෝගාවචය තමයි දැනගන්න ඕනේ ශ්‍රද්ධාව වැඩෙන තාලයකට මේ භාවනාව යනවා නම් ඉnde ඉnde ඉnde ඉnde තමන්ගේ වැඩ පිළිවෙල කුංචි කරගෙන අඩු සම්බන්ධතාව ඇති කරගෙන ඇහිම් දැකින් ආදීන් පුළුවන් තරම් හිත වෙන් කරගෙන පුළුවන් තරම් අර මූල කර්මස්ථානයේ පවත්නවා නම් යෝගාචරයට පුළුවන් වෙනවා මේ පිම්බීම කියලා කියන්නේ දුක හැකලීම කියලා කියන්නේ දුක ආස්වාදය කියලා කියන්නේ දුක ප්‍රස්වාදය කියලා කියන්නේ ඒ අතරින් පහළ වෙන ආලෝක සංඥාවක් දුක හැම දෙයක්ම හති කොනකම තියෙන මේක දුක බව තේරුම් ගන්නට නම් එක ධර්මයක් අරගෙන ඉවර කරන්න අහෙන් එන රූප ඔක්කොමත් බලබලා කණෙන් එන ශබ්දත් ඔක්කොමත් අහා දිවෙන් රස බලබලා නාසයෙන් ආග්‍රහණ කර කර කයෙන් පහස විඳ විඳ මේ යන ගමන මෙන්න මේ ශ්‍රද්ධාවෙන් අඩුප අඩු කරගත්තේ නැත්නම් නැවතිල කරන්න ඉගෙන ගත්තේ නැත්නම් යෝගාවචර ගත පුරුදු කරගත්තේ නැත්නම් අර ශ්‍රද්ධාව ලක්තනම ලොක් වෙනවා වැඩෙන්නේ මොකද්ද ඉඳුරන් කියන මේ ඇහැ කන පිනවීමේ ඉඳුරන් මිසක ශ්‍රද්ධාවෙන් ඉන්නේ ඒක නිසා යෝගාවචරයා ඒ සමත භාවනාවෙන් විදර්ශනා භාවනාවෙන් ඉදිරියට යනකොට යෝගාවචරයයේ වැඩෙන්නා වූ ඉන්දිය ධර්මයට අනුග්‍රහ කරන්නේ නැත්නම් කාගේ කරණස්ස මේ භාවනාව. බුදුහාමුදුරු ධර්ම නෙවෙයි. නැත්නම් සාරුකල ධර්ම දෙවියන් වහන්සේ ඇවිල්ලා අපිට ධර්ම නෙවෙයි. ඒ නැත්නම් ආන්දිය මුසාවියෙන් ඇවිල්ලා පිටිපස්සෙන් කවිලා කියන තලයිද? නැත්නම් වෙන කවුරු හරි පිටිපස්සේ ඉන්නෝනේද? එළවලුන් දමලා ඉන්නකම් බලන්න. තමයි කල්පනා කරන්නේ. ඉතින් මේකයි මේ සද්ධාව ඇතුල් කරගන්නවා කියන එක අදහස. මේ කවුරක්වත් ඇවිල්ලා බයින් එකන් ඉන්න හොඳ නැහැ. කවුරුත් ඇවිල්ලා විනෝදීන්ට පනවනකම් ඉන්නවද? හරුවත් යනකේ මහා කරුණාවෙන් පනවල තියෙනවා. ඒක තමයි නිතරම සිහිපත් කරගන්න ඒකට කියන්නේ ශ්‍රද්ධාව කියලා. නමුත් ඒක කොහොමද තමන්ගේ භාවනාවට සම්බන්ධ වෙන්නේ කියන්නේ දැනගන්න තමන් ළඟ තියෙන තෝය ගුණ මේ සම්බන්ධව ගන්න. ඥානවන්තකමක් තියෙනවා. අන්න ඒකත් මේ සබ්බහින්දී වැඩිමක් තියෙනවා. එහෙම නැත්නම් අර ලාහට ගෙන්දකට කරන වාගේ කොච්චරද මහන්සින ආරමුණේ හිත තියාගන්නේ. ඒ ඉඳගෙන ඉන්න පැය විතරයි. අනිත් හැම වෙලාවෙදීම හිත විසිරීලා යනවන ඒක බොහෝම අමාරු වැඩක්. එනිසා සද්ධා චරිතය ස්වභාවයෙන්ම අල්ලගත්ත දේ මත වැඩි නන්දු වැඩි ගෞරවයෙන් වැඩි ඇදහිල්ලකින් කටයුතු කරන්න පටන් ගන්නවා. වෙනවනම් ඒ යෝගාවචරය ඒ සද්ධා වැඩෙන කාලෙක තමන්ගේ තියෙන සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරලා කටයුතු කරනවනම් තමන්ගේ දවස ඇතුළත තමන් කරන වැඩ පිළිබඳව හොඳ විනිශ්චයක් දෙපැහැදීමකින් තමයි වැඩ කරගෙන යන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒ නිසා තමයි දන්නවා මෙතනින් එහාට මට අදාළ නැහැ. මට මේව ආවත් නැහැ. මේ ඔක්කොටම උත්තර දෙන්න මම බැඳිලා. බැඳුනොත් මගේ ශ්‍රද්ධාව කැඩෙනවා. එහෙම නැතිව අර මුද්ධප්පසන්න කියන තාලෙට. හැම දේම හොය හොය හැම දේම අවශ්‍යස ධ්‍යාන තමයි දන්නේ නැතුව යනවා කොයි වෙලාවෙත් තේස්සේ තමන්ගේ පණින්නේ. තව කෙනෙකුට බාධා වෙන්නේ කොතනද? ඒක කවදාකවත් ඵලනදී හරින්නේ ඒක අනිත් පැත්තට ගමන්න බාධා වෙනවා ඒක නිසා මේ ශ්‍රද්ධාව ප්‍රඥාවත් කෙනෙක් මුසු කිරීම නැත්නම් ශ්‍රද්ධාව ප්‍රඥාවත් එක්ක ගලපා ගැනීම කවදාකවත් අන්ධ පුකක් දැනට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි සාතන්වාදයට අදාළක් නැහැ සාතන්වාදයේ නම සඳහන් කරන්නේ ධම්මපදයේ ධමාතයෙන් හොත් අස්සද්දෝ කියලා උන්වහන්සේ ශ්‍රද්ධාව නැති කමක්ම නැහැ ඒක අවශ්‍ය කරන්නේ යාන්තම් මේ සීගේ ධර්ම වැහැදින් කියන්නේ යෝගාවචරයටම ඕනේ. ඒ මොකද එවැනි චිත්තක්ෂණයක් පාසා යෝගාවචර උත්තම තත්ත්වයකට පත් කරනවා. ලොකු කැපකිරීමකින් උද කරන්නේ ඒක හොඳට මතක තියාගන්න. හරි වෙහෙසකින් කරන්න ඕනේ. මොකද මේ වාගේ කැප කරලා මේ වාගේ ජීවිතය මේ වාගේ සිල්වන්ත තැනකට වෙලා අපිට හැමදාම ගත කරන්න වෙනවා. උනෙත් නෑ මෙච්චර ඉතල. අද හම්බෙච්ච අවස්ථාවේදී අපි අර සද්ධාව තැහැල්ලු කරන්න පටන් අරගත්තොත් සද්ධාව කාලකන්‍යා Tamanට හම්බෙච්ච කුමාරිකාවට කිව්වනේ මම ගහක් නැගලා දිමුල් කඩන කාවා අයින් උඹට අතපය දෙන්න පුළුවන් නම් කඩන කාපන් කියලා කිව්වා ඒ කුමාරිකාව කුල කාන්තාවක් කවදාකවත් ගහකට නැගලා අනිත් වගේ අපි මේ යාන්තමට හැදීගෙන ඉන්න ශ්‍රද්ධාව අභියෝග කරලා ඒකට අවශ්‍ය අනුග්‍රහ කරන්නේ නැත්නම් ප්‍රඥාවෙන් ඒකට තමන්ගේම සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්නේ නැත්නම් විස්තරෝම හිත නිවාරණය කරගන්න. ඒ විතරක් නෙවෙයි එක තියෙන අනෙක් අකුසලයේ තමයි භාවනා කරන අනිත් විදිහට හරිම කරදරයි. ඒක නිසා නිතරම මතක තියාගන්න ඕනේ ශ්‍රද්ධාව දෙපැත්තකට උදව් කරනවා. තමන්ගේ වැඩේ පිළිබඳ හොඳ පැහැදිලි භාවයක් ඇති කරගන්න. දෙක බලන කෙනාට තව ප්‍රසන්න බවක් ඇති වෙනවා. ඒ නිසා ප්‍රතිපක්ෂ විගමනයේන යථා ධම්ම උපාකටෝ හොන් කියලා තමන්ට දලගත යුතු බලාගත යුතු ඌ ඒ සම්‍යක් ධර්මයේ ඇත්ත ඇති හැටිය මේ ප්‍රතිපක්ෂ ධර්ම අයින් කිරීමෙන්මයි ලබා ගන්න පුළුවන්. ඒක අයින් කිරීම සද්ධාවට අහු වෙනවා. මම මේ වැඩේ මට වැඩි, මේ නැති මට අඩුයි කියලා. නමුත් ඒකේ ප්‍රඥාවෙන් ඒකේ ගලපා ගන්න බැරි කම නිසා. මුගාකල් එක තැනම භාවනාව ගත වෙන්න පටන් ගන්නවා. මුගාකල් එක තැනම භාවනාව මේ තන වැටෙන්න පටන් ගන්නවා. ඒක නිසා අනිකුත් ආගම් වල මේ වාගේ මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් විපස්සනා ක්‍රමයක් නැති මේ ජීවිතේම ධ්‍යාන භාවනාවක් සාධක කරගන්න ක්‍රමයක් නැති ආගම් වල තියෙන අර මූලික ලාමක සද්ධාව පමණයි. නමුත් මේ යෝගාවචරයට තියෙනවා ඒකදී හුක්කක් වැදගත් උපමාන පක්කම තියෙනවා ඇත්ත වශයෙන්ම Tamange සද්ධාව කොයි කොයි වෙලාවෙ හොඳට තියෙනවද කොයි කොලාවේ අඩුද කොහොම කෙරුවද සද්ධාව වැඩෙන්නේ කොහොම කෙරුවද සද්ධාවට ප්‍රඥාවෙන් අනුග්‍රහ වෙන්නේ කියන එක දවසින් දවස දවසින් දවස අලුත් වෙනවා. අර ජංකි සූත්‍රයේ කියන මධ්‍යම නිකායේ කියන පරිපන්නාස්කේ කියන බොහෝම ලස්සන සංසිද්ධියක් ඒක පෙන්වලා දෙනවා සරුවචනාංශේ කොහොමද මේ වාගේ සම්‍යක් දෘෂ්ටික සාසනයක සත්‍යය වැඩ ගන්න කියන්නේ. ඒ සංසිද්ධින බ්‍රාහ්මණයා ඒ ගමේ ඉන්න බමුණෝ බමුණු පවුල් 500ක හොඳම කලතුණා මිනිසයා. ඔක්කොගේම ගෞරවයට සම්බන්ධ පාත්‍ර වෙච්ච හොඳ කලතුණා බමුණු නායකයෙක්. සර්වඥාන්සේ ළඟ අරණ්‍යයකට වැඩියයි කියලා ආරංචි වුණාට පස්සේ මේ බමුණට කල්පනා වෙනවා මේ මුන්නහන්සේගේ ගුණ කද්ද බොහොම ඉහළයි. මේ පිටිතෝ භගවාරහං සම්මා සම්බුද්ධ ආදි වශයෙන් ඒ නිසා අපි මේ ඒ ළඟටම ආපු නිසා මම බලන් යන්න ඕන කියලා. ඒ බමුණෝ අනික් ඇත්තෝ මිනිස්සු යනවා දකින්නට මේ ප්‍රධාන බමුණට කල්පනා වෙනවා. එතකොට මෙයා මේ හිතනත් එක්කම වගේ යාගේ ගෝල පිටිත ළඟට එනවා ඒ දවසේ වතාවක් වලට එතකොට කියනවා මට අද ගමනක් කියලා. අහුවාම මොකද්ද කියලා කියනවා ඔබ වහන්සේ වගේ වැඩගත් කෙනෙකුට මොනවද ගණ දුරුදෙන මෙයාගේ අත තාක්ෂික මේ සැවිච්චි තමයි බවත් බවත් වෙන අන්ත වැඩලා ඉන්නවා ගලේකට යන්න ඕන හා හා හා ගියොත් එහෙම මුළු බමුණු ධර්මම ඉවරයි අපි ඔක්කොම නායකයා වශයෙන් තියාගෙන ඉන්නේ ඔයා ඔයාත් අකරේ සද්ධාවේ නිමිති ඔය කෙනා ගිහිල්ලා තව කෙනෙකුට වැන්දොත් තව කෙනෙකුට සාස්ත්‍රිත්වයට බාරගත්තොත් මොකද වෙන්නේ බමුණු ධර්මයට ඉතින් බමුණා හොඳට අහගෙන ඉඳලා අර තමන්ගේ ගෝලයට කොහොම හරි හේතු ගන්නනවා උඹලගෙත් හරි යුතුයකම නම් මාත් එක්ක එන එකයි පස්සේ 500ක් වෙන එකතු වෙලා යනවා සරුවචනාංශ ආම්බේ. ඊට පස්සේ සරුවචනාංශේ අත්තට මේ බමුණන්ගේ හොඳ පැත්ත එනත්නම් මේ ගමේ තිබුණ සාමය ගැන එහෙම කතා කරනකොට ඒ බමුණු තලයේම හිටපු බාලම බමුණා කාපටික කියලා ඉතාමත්ම දක්වනවා. ඒ බමුණා මේ බාල තරුණ බමුණා අර වැඩිමහල් බමුණොත් එක්ක බුදුහාමුදුරුවෝ කතා කරනකොට අතරමැද පයින්. අතර පැන පැනලා කොහොමද ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ විඳිනකොට බුදුජානනාංශ කියන මේ වැඩි හිතියෝ කතා කරනකොට පැහැදිලික් වෙන්න එපා පැත්තකට දාන්න. වැඩිහිතිය කතා ඉවරනකන් ඉන්න ඕනේ. එතකොට අර වැඩිහිති වුණාට හරි ලැජ්ජාවක් ඇති වෙනවා අපේ කලේ ඉන්න හොඳම මිනිස්සයා. හොඳම බාලයා නමුත් මෙතෙන්දී අත පුට්ටකට කන්නේ කියලා ඒ වැඩිහිති වුණේ කරුවත් යනවා කියලා ලක්ෂණ ස්වාමීන් වහන්සේ ඉන්නානේ මං කලක් ඒක කරාට මෙයා හොඳ ලක්ෂයා වුණ පිළිගන්න හොඳ දැනුමක් තියෙනවා. අපි සාමාන්‍ය ජාලය කියලා කලකන්නේ හොඳට කලකන කෙනෙක්. ආ ඒකට කමක් නැහැ මේ වැඩි වීඩියෝ කතා කරනකන් ඉඳී කියලා. ඊට පස්සේ බමුණු ධර්මය අර කල්පනා වෙනවා හොඳයි කරුවත් වෙනවා කියන කතාව. ඇත්ත මම ඉක්මන් වුණා. දැන් මට ඉඩක් කරන්න නැතත් මම එතකන් ඉන්නවා. ඊපස්සේ අර වැඩි වීඩියෝ බමුණුත් එක්ක කතා කරලා අපි ඉවර කරලා කරුවත් වෙනවා ආජාර පොඩි ආල බමුණා විද්‍යා මුණ දිහා බලනවා. මුණ දිහා බලපුවාම මේ බමුණ දැනගන්නවා දැන් මට අවස්ථාව තමයි මේ අවසනාගේ ප්‍රශ්නකාරයි. අනිතින්දී බමුණ තරුණයා අහන ප්‍රශ්න වලට සර්වඥාන්ත දෙන උත්තර ටික තමයි අත්ත වශයෙන් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒකදී මේ බමුණ තරුණයා සඳහන් කරනවා මහා බමුණ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ අපි මේ අපි කුල චාරිත්‍රය එනතම මේ ත්‍රිවේදයේ ඉතිහාසයේ පස්වෙනි කොටස් ආ වූ මේ වේද ශාස්ත්‍ර ඔක්කොම කරගෙන සිටු මහා කාර්ය සද්ධාතුන් එතකොට අහනවා මේ වමුණා ඊට පස්සේ මෙහෙම අපි සද්ධාවෙන් බාරගෙන එනකොට ඔබ වහන්සේ මොකද කියන්නේ? එතකොට බුදුදහම වාසි කෙලිම ප්‍රශ්නෙට උත්තර නොදී අහනවා මේ දේ මම කරනවා මේ දේ මම දන්නවා මේකමයි ඇත්ත මේ පිට බොරුවක් නෑ මේ මේ පිට ඇත්තක් නෑ කියලා මෙතන ඉන්න එක්කිනෙකට හරි එකක් හරි මට පෙන්ලා දෙන්න පුළුවන්. ඒතර බමුණු බාල තරුණය සඳහන් කරන මේක අපි પરම්පරාවෙන් 8 10ක් වෙච්ච પરම්පරාවක් නැත්නම් හත්මුතු පරම්පරාවෙම අපිට ආපු දෙයක්. හැබැයි එක්කෙනෙක්වත් මේම හරියටම කිව්වා කියලා නම් මතක නෑ කියලා. මේකමයි ඇත්ත මේකෙන් පිට බොරුවක් තියනවා කියලා අපිට ඇත්තක් නැහැ කියලා කියන තරම් සත්‍යයක් ඇත්ත නෑ. හැබැයි එහෙම කියනව පොදියක් අපි ළඟ තියෙනවා. ඒ පොදිය කොයි එක ගන්නවද? කොයි එක නම් හැම කිව්වද කියන්නේ දන්නේ නෑ. ඊට පස්සේ වුණා කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙම ශ්‍රද්ධාවෙන් පිළිගන්නව නෙවෙයි අපි ඒකට රුචියෙන් කැමැත්තෙන් ජීවිත පරිත්‍යාගයෙන් කරන්නේ. අපි ඒක પરම්පරාවෙන් ආපු අනුස්සතියෙන් අපි මේ කරන්නේ. අපි ඒක සලකා බලලා කරන්න අපි ඒකට බැහැගෙන කරන්න කියලා කරුණු පහකින් අර තමන් කරන යන වැඩපිළිවෙලේ තියෙන වටිනාකම ජීවිත පරිත්‍යාග කරන එක පෙන්වලා දෙනවා. සර්වඥා පිටපස්සේ කියන මේ ශ්‍රද්ධාවත්, ෘතියත්, අනුස්සතියත්, ආකාර පරිවිතක්ය, විචිනිචානක්ඛන්තියත් කියන මේ පහේම දෝෂ පහක් තියෙනවා. නැත්නම් මේක දෙපැත්ත කැපෙන්න පුළුවන්. මේ ශ්‍රද්ධාවෙන් යමක් තාමත්ම ඇදහිල්ලෙන් කටයුතු කළත් මේ මෙලොව වශයෙන් මේකේ ඇතුළත සත්‍ය නොතිබෙන්න පුළුවන් පිටත සත්‍ය තියෙනවා. ඒ දේ Taman රුචි වෙන්න පුළුවන් නැත්නම් Tamanගේ රුචිය තියෙනවා කොච්චර ඒ රුචිය Taman දේ වලින් ධාඩි වලින් ගෙවාගෙන කටයුතු කරත් Taman රුචි දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන් Taman අරුචි දේ තුළ සත්‍ය මේ ගුරු පරම්පරාවෙන් ආවේ පොතෙන් ආවේ කියලා කොච්චර මේක පොතට වැඳ වැඳ ගරු කරගෙන හිටියත් බයිබලයේ කිව්වත් කුරාණේ කිව්වත් සුද්ධ පිළිගිරිල්ල කිව්වත් ඕක තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් ඔය පිට සත්‍ය කියලා. තර්කයට කොච්චර වුණත් තර්කයෙන් පිට සත්‍ය දෙන්න පුළුවන් සත්‍ය තර්කයට නොතිබෙන්න පුළුවන්. ඉති නිධානක් අන්ති කියලා කියන එක අදහගෙන කොච්චර කටයුතු කරත් ඇදහිල්ල තුල දැසගත් දේ තුලින් පිට සත්‍ය කියනවා. ඊට පස්සේ අර බමුණාන හොඳයි බමුණා සෝවාන්ති මම කියෝ උත්තර පහම බොල් බව ඒ තුල සත්‍ය නොවන බව සඳහන් කරා කොහොමද ඔබ වහන්සේ නම් ඔබ වහන්සේගේ ධර්ම විනයනයක පණ සරුවචන කිනෝයි පහම එකතු කරගන්න. අපි මේ සරුවචනාවේ ඇත්තයි උන්වහන්සේ පාකාතයි මේ දේශනා කරපු ධර්මයේ උන්වහන්සේගේ සුපටිපන්නයි සංඝයා කියලා අදහගන්න. අදහගෙන ඒකට රුචියක් ඇති කරගන්න. ඇති කරගෙන ඉවර වෙලා ඒක පරීක්ෂා කරලා බලන්න. ගුරුවරුන්ගෙන් තියෙන ආවද කියලා. ඊට පස්සේ ඒක ඉතින් කල්පනා කරලා බලලා ඒකට බැහැ ගන්න. බැහැ ගත්තට පස්සේ බහින කොට උන්වහන්සේගේ ගති ගුණ තමන්ගේ ප්‍රතිපදා මාර්ගය තුලින් ඔප්පු වෙන්නේ නැත්නම් අර කලින් දැක්කේ ඉදි කරලා ගන්න වෙනවා. නමුත් සරුවඥාන්සේ අරහං උන්වහන්සේ කෙලෙස් වලින් සම්පූර්ණයෙන් දුර වෙච්ච බව මේ අරමුණකට හිත දීලා කටයුතු කරනකොට ධර්මයේ තියෙන භාවනා කරපන් කියලා භාවනා කරනකොට අරමුණේ හිත තියාගෙන ඉන්නකොට Tamanට වැටහෙනව නම් අරමුණේ වැඩි වෙලා පවතින පවතින දීවර ධර්මයේ දුර වෙනවයි කියලා එතකොට කරන්න පුළුවන් මේ ගත්ත සත්‍යාව ඇත්තද නැත්තද කියලා මෙලෝ වශයෙන්ම සාක්ෂාත් කරගන්න. තාම නිවන් දැකලා නැහැ. තාම ධ්‍යාන ලැබලා නැහැ. තාම මාර්ගඵල ලැබලා නැහැ. නමුත් Tamanට තියෙන අරමුණේ වැඩි වේලාවක් ගත කරන්න ගත කරන්න අරමුණට බාධා කරන්න ආවෝ කාමච්ඡන්ද ආදී නිවරණ. මෙන්න මේ தත්ත්වයටදී අපි ඒකට වැඩි රුචියක් ඇති කරගන්නවා. සත්‍යයෙන් අද උදේ වැඩි රුචි කරගන්නවා. වැඩියෙන් අහන වැඩියෙන් හලකා බලනවා. වැඩියෙන් ඒකට දැස ගන්නවා ඊට පස්සේ කරනකොට ඕනේ නාම රූප පරිච්ඡේද පච්චේ පරිගාදී වශයෙන් නිල සම්මතන අවස්ථාවේදී මේ ඉතුරු කර එකතු කරගත් ආ වූ සෑම ධර්මයක් තුළම තියෙන්නේ දුකම දුක්ඛ සත්‍යම ඒක කියලා බලනකොට ඉන්නේ ඉන්නේ සද්ධාව වැඩෙනවා නම් මේ தත්වයේ කරකවීම තුළින් ඒ සද්ධාවෙන් පටන් ගත්තදී දික්ක නිධානක් සම්පූර්ණ විදිහට ප්‍රඥාවෙන් විනිවිද දක්වන්න පුළුවන් තරමටපත් වෙනවා අන්න එවැනි සත්‍තාවක් තමයි මේ යෝගාවචරයට ඕන කරන්නේ. අපි මේ භාවනා ජීවිතයට බහින්න කලින් බුද්ධඝමට එන්න කලින් අපි ළඟ තිබුණ යම් කිසි සත්‍තාවක් ඒ කවුරු හරි කියාපු දෙයක්. නැත්නම් අපි ඒක ගෞරවයෙන් පිළිගත්ත දෙයක් ඒකම බදාගෙන හිතුවොත් එහෙම අපි වරදින්නත් පුළුවන් හරියට. නමුත් අපි ඊට වඩා ඉස්සරහට ගිහින් දැන් අපි සීලයක පිළිපලා ඒ සීලේ ගුණ ලබන. භාවනා සමත වශයෙන් විදර්ශනා භාවනා කරනකොට ඒ ලබනවා එක චිත්තක්ෂණයක් දෙකක් හෝ මේ නීවරණයෙන් තොර වෙච්ච පිරිසිදු වෙච්ච තත්ත්වයක්. අන්නේ තත්ත්වෙ එනකොට නැගෙන ශ්‍රද්ධාවක් ඇතුලෙන් ඉන්න ශ්‍රද්ධාව. ආ මේ ශ්‍රද්ධාව තමයි අපි යන්නේ යන තැන. අනිත් ශ්‍රද්ධාව ඊට කලින් පටන් ගත්ත එක ශ්‍රද්ධාව තියෙන තැනට ගියාම ශ්‍රද්ධාව තියෙනව නැති කොට නැහැ. ඒක මතු පිට තියෙන දෙයක් වගේ කතා කරගෙන ඉන්නකොට ඔඩොක්ක තියන හිතපු දෙයක් වගේ නැගිනකොට වැටෙනවා. නමුත් අර භාවනා කරනකොට එන ශ්‍රද්ධාව පැහැදිලිවම ඕන තැනකදී ඕන වෙලාවකදී ගන්න පුළුවන් තත්ත්වයක්. මේකත් ඒ සමත භාවනාවේදී නම් පරිකම්ම අවස්ථාවේදී උපචාර අවස්ථාවේදී සත්‍යව අඩුයි. ආනේ උපචාරේ බණලා ප්‍රතිභාවේ නිමිත්ත දිහාවට එනකොට නම් ඒ සද්ධාව සිය වහගෙන විපස්සනා භාවනාවේදී සම්මතන ඥානෙට කිට්ටු කරනකොට යෝගාවචරය ඉහාගෙන යනවා කොච්චර ඉහාගෙන යනවද කියනවනම් සමහරු බයයි. සමහරු චකිත කරනවා. සමාධියෙන් තේරෙන්නේ නැහැ දැන් මේ භාවනාවේ හරි පැත්තද වැරදි පැත්තද ඔක්කොම මේ කරත්තේ ගුණ නහයට අහන්න තු යන්න පටන් ගත්තා වගේ යන්න පටන් ගන්නවා. මේ තරමටම මේ සද්ධාව හරි නියම සද්ධාව නම් කරගෙන කරගෙන කරගෙන යනකොට පුදුමාකාර විදිහට යනවා. ආ මේ වෙලාවේ සද්ධාවට අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් තමයි මේ වීර්ය අවශ්‍ය කරන්නේ. ඉස්සරහන් අතරම දීර්ය අවශ්‍ය කරලානේ එන හරමුණ නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්නේ. නමුත් මෙනෙහි කරගෙන යනකොට ඕන සහල වගේ එනවා. රත් වීගෙන එනවා. පාවෙන්න පටන් ගන්න නැත්නම් පොළවේ ගිනිනා වගේ පටන් ගන්න. නානා ප්‍රපති වලින් භූමි කම්පාවල් එන්න වගේ සුබිතුලන් එන්න වගේ ඉඳ හදනකොට અભිහිත වෙනවා. උලන් වාදිනා දනක පහළ වෙන්නා වූ පහන් දැල්ලක් වගේ ඉත නොසලී පවත්වාගෙන යන්න බීජයක් අවශ්‍ය කරනවා. මේ වාදන තේරුම් අරගන්න ඕනේ මේ ශ්‍රද්ධාව සජීවීකරණය වෙනවා නම් Taman තුලින්ම සාක්ෂාත් වෙන්න වෙනවා නම් ඒක නිකම්බාවට බිනි දෙන්න ඕන. ඒකට කැපකිරීම කරන්න ඕන. ඒකේ ජීවිත පරිත්‍යාගයට ලෑස්තිද කියලා බලන්න. එහෙම නැත්නම් විතර මල්ලක් වගේ මේ පංචපාසානස්කන්ධය සම්පූර්ණ රැකගෙන යහපතට යන්න ඕනයි කියලා හිතනවා නම් ඒකෙන් අපි තේරුම් අරගන්න මේ සත්‍යයෙන් නෙවෙයි වඩන්න හදන්නේ අර කලින් කියන විදිහට ඇහ කන දිවනාසය ආදී පිනෙම වැඩ පිළිවෙලටයි කියන්නේ. එනිසා කාම ලෝකේ ගත කරන කෙනාට වඩා යෝගාවචර ජීවිතය ගත කරන කෙනාට ඇත්තටම Tamanට මේ නිවන ඕනේද? ඇත්තටම Taman මේ භාවනා කරන්නා වූ ධ්‍යාන සමාපatti අවශ්‍යද කියලා බලන්න වෙන්නේ ප්‍රාර්ථනා කළ පමණයි. කරලා බලනකොට ඔන්න සහලවගෙන එනවා. කරලා බලනකොට ඔන්න මේ දුෂ්කරතා පහළ වෙනවා, නීවරණ ධර්ම පහළ වෙනවා. අන්නේ පහළ වෙන වෙලාවෙදී වැඩ කරන්නේ සත්පුරුෂ කාලයකද නැත්නම් අර කිසි කාලයක නැත්නම් පු탁ජන කාලයකට වැඩ කරන්නේ කියලා බලන හැටියෙන් හිතා ගන්න පුළුවන් මේ පුද්ගලයාගේ තියෙන ඒ නියම කැමැත්ත. තමංග පරමාර්ථය දිහාට කොතරක් කැප කරන්නද? ඒක නිසා මේ ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන සද්ධාව කියලා කියන්නේ මේ ලෝක හැම තැනම තියෙන සද්ධාව. ඒක දිහුඳට මතක තියාගන්න ඕන ලෝකයාගේ සද්ධාව නගා හිටවන්න මේ ඉන්ද්‍රිය ධර්ම වශයෙන් සද්ධාවක් නැත්නම් නගලන්ටත් නරකයි. ඒත් බලා ගන්නකොට Tamanගේ සද්ධාව. Taman මේ කරගෙන යනකොට මතුවෙන දේවල් වලට ඇතුළතින්ම උත්තර හොයාගෙන කියනවා නම් වීරියෙන් ආදී සතියෙන් ආදී දේවල්ගෙන් උත්තර හොයාගෙන මේ වැඩ පිළිවෙල අඛණ්ඩව දිශේට ගෙන යෑමෙන්මයි මේ සද්ධාව තමයි. ඒ සඳහා එnde එnde එnde එnde ඒ සංකීර්ණයේ සඳහන් කරන සද්ධා ජාත උපසංකමති උපසංකමිත්වා පෛරුපාසිත පෛරුපාසිත්වා සෝතං ඕදාති ඕත ඔහිත සෝතං ධම්මං ධාරි ධම්මං කුණාති ආදී වශයෙන් මේ ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා කොහොමද ඒක ප්‍රඥාවෙන් නිමෙන්නේ කියන්නේ ආකාර 16කින් කේවර 16කින් පෙන්නලා දෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව පවත්නවා කියලා කියන්නේ ඥානවාක්‍යය. ශ්‍රද්ධාව අනුන්මඩ පවත්ලා දෙන්නේ නැහැ කියලා තරහ යනවනම් ඒක නෙමෙයි ඒ කියන්නේ ඉතාම ලාමක සද්ධාව. නිසා භාවනාව දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න මේ ඉන්දිය ධර්මයක් විදිහට මේක වැඩෙන්න වැඩෙන්න අර රහතන් වහන්සේට කියන ගෞරව නාමයට කිච් වෙන මොකටද අත්සද්ද. උන්වහන්සේ ශ්‍රද්ධාවක් ඕනේ නේ. ඒ තරම්ක ප්‍රඥාව ඒක නිසා අපි මේ ප්‍රඥාව වැඩෙනවාද කියලා තේරෙන්නේ මේ අස්ලෝක ධර්මයේ කම්පිත භාවය අඩුයි. තමන්ගේ අර කලින් තිබුණු ඇහ කන දිව නාසය පිළිවීමේදී තිබුණු රණ්ඩු තිබුණු තෝරන බේරන ගති තව කෙනෙක් පරයා ඉස්සරහට යන්න තියෙන ගති ඔක්කොම මේ ශ්‍රමණ ධර්ම විනයෙන් පාවා දෙනවා. සාවාදින ඉවසන. මේ සද්ධාව දිනු කරගෙන යනවා නම් තමයි තේරෙන පටන් අර ගන්නවා ඒක මේ නෝන් ජල්කමක්වත්. ඉස්සර තිබුණු බල පුළුවන් කාර්කම් නැතිවීමක්වත් සුදුසු ගන්න නැතිවීමක්වත් නෙමෙයි. ප්‍රඥාව තියෙන නිසා අඳුර තියාගෙන අත කුච්ච ගන්න නැතුව වැඩ කරනවා. නිසා ඒ අඳුරේ අඳුර තියාන අතකුච්ච ගන්නා වගේ ව්‍යාපාරයක් ඉතාමත්ම දක්ෂව ඉතාමත්ම සමීපව අත්දැක ගන්න පුළුවන් කෙනෙක් තමයි යෝගාවචරය. යෝගාවචරයට ප්‍රශ්නයක් ආවම එකම උත්තරයක් නෙවෙයි කියන්නේ. රාශියක් උත්තර දෙනවා. යෝගාවචරකම දන්නවා අඩු නම් එකම උත්තරය තියෙන හැමත් හරියට කරදරයි. නමුත් එන්නේ එන්නේ එන්නේ දියුණු වෙන්න දියුණු වෙන්න තමයි ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවකදී බාහිර වේවා අධ්‍යාත්මික වේවා සත්‍යාවෙන් මේක බාර ගන්න මේක මම උණ දෙන්න ඕන. මුලදීම සඳහා මම කළ යුතු දේවල් මොනවද කියලා මේ අර සතහදී ඉන්දිය ධර්ම වඩන ආකාර නමයක් පෙන්වලා දීලා තියෙනවා. නව ආකාරයේ ඉන්දියානි සික්ඛානි භවන් කියලා ඒ Taman දැනට යන්තමට මොහොදු කරගත්ත ආ වූ සද්ධාව. තව ඉස්සරහට යනවා නම් වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව ආදී දේවල් ක්‍රමයෙන් තව තවත් දියුණු පවුණු කරගන්න ආකාර නමයක් පෙන්වලා දීලා තියෙනවා. මේ ඔක්කොම ඇති කරගත්ත ආ වූ ඉන්දිය ධර්ම දියුණු කරගන්න තියෙන වැඩ පිළිවෙල. ඉතින් මේ අර රහතන් වහන්සේ නාමකට තියෙනා වූ ඉන්දිය ධර්ම පහෙන් අපි යෝගාවචර වශයෙන් යෝගාවචරයක් වශයෙන් අපි මේ ඉන්දිය ධර්ම ලං කර ගැනීමට උගාවක් පාඩම් ගන්නවා. අර ධර්ම දේශනා මුලින් සඳහන් කරා වගේ දැන් කාලේ රහත් වෙන්නත් බෑ දැන් කාලේ ඔය වගේ අවෙක්කප්පසාද ඇති කරගන්නත් බෑ කියලා. ඒක බහාට ගියොත් ඒ යෝගාවචරයට පරිකාරකද ඒ පිළිතරක් පරිකාරකද. අපි උත්සාහ කරන්න ඕනේ මේ මනුස්ස ලෝකේ ලැබිය හැකි සාමත් වටිනා දේ තමයි සද්ධාව ලැබෙන එක. ඒ සද්ධාව නොසැලෙන බවට පත් කරගන්න එක තමයි මනුස්සකම කියන්නේ. ඉස්සලම හටගන්න සද්ධාව ඉතාම සැලෙන පුරුදු. නමුත් තාම කියේ ඒ තියෙන සද්ධාව නොසැලෙන තරමට පත් වෙනයි කියලා කියන්නේ අවික්කප්පසාදී කියලා කියන්නේ සෝවාන් වෙනවා. ඒක ධර්මචර්යනාගේ සඳහන් කරනවා යම් කෙනෙක් මා කෙරේ සද්ධාවෙන් මම යටට ඇවිල්ලා සිවණක් පිළිස වශයෙන් විකුලිච්ච නිපාතක උපාසිකා වශයෙන් කටයුතු කරනකොට ඒ කෙනා යම් දවසක සෝවාන් වුණා නම් ඉන්නහට මට වගකීමක් නැහැ. ඒ පුද්ගල දැන් ඊට පස්සේ ඒ කායන මාර්ගයක වැටලා තියෙනවා. එතෙන්ට එනකන් අර බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා කෙරේ පවත්වපු ශ්‍රද්ධාව Taman තුලම ශ්‍රද්ධා ඉන්ද්‍රියක් බවට තහවුරු කරලා දෙන එක තමයි සරුවත්න ආශ්‍රය කියන කල්යාණ මිත්‍ර කරන්නේ. ආසන්නේ බලපාන්නේ Taman කොච්චරක් ප්‍රඥාවක් තියෙනවද. ඒ නිසා හැමදාම ප්‍රශ්නයක් එනකොට දුෂ්කරතාවයක් එනකොට යෝගාවචරය බාහිරේ උපදේශ පන්ති ආදර මේ ආදර්ශ වෙනවා වෙනුවට අභ්‍යන්තර වශයෙන් නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ මේ ශ්‍රද්ධාව තව දිනු කරන්න මම කාය ජීවිත නිරපේක්ෂව මේ කටයුතු කරනවාද එහෙම නැත්නම් රණ්ඩු කරවල් කරනවාද ඒක නිසා ආයතනයක් පවත්වන තැනක එතන තමන්ගේ අධ්‍යාත්මය ඇතිලා තියෙන ඉන්දිය ධර්මයන් සමබර කිරීමේ වගේ වැඩකදී ඉතාමත්ම මූලික අවශ්‍ය කරන ලෝක ශක්තියක් තමයි මේ සද්ධාව. ඒ සද්ධාව විදිහ යෝගාවචර සත්‍යයට අවශ්‍ය කරන්නේ අර දාන කතා, තීල කතාවට අවශ්‍ය සද්ධාව නෙවෙයි. සමාධි අනුග්‍රහිත, විපස්සනා අනුග්‍රහිත වශයෙන් පවත්වන සද්ධාව. මේකම තමයි පස්සේ මේ ප්‍රසාද වශයෙන් පහල ගන්න සද්ධාව, ඕකප්පන සද්ධාවක් වශයෙන් ගිහිල්ලා දියුණු වෙලා තමයි අධිකම සද්ධාවක් පාටපත් වෙන්නේ. ඒක නිසා ධර්ම දේශනාවකදී ඒ නැත්නම් ධර්ම සාකච්ඡාවකදී එහෙම නැත්නම් කමඨහන් දෙනකොට ඒ දෙන මූලික වෙන උපදෙස් ටික කවදාකවත් මම දන්නවා මට තේරෙනවා කියලා පටන් අරගත්තොත් සද්ධාවට දුක හැමදාම තියෙන්න ඕනේ. ඒක නැවතත් අහන්න සාදුකම් කවණ කියලා හොඳ ගෞරවයෙන් ඒක අහන ගන්න. ඊගාවට සාදුකම් මනස කරෝ. තමයි ළඟ දැනට තියෙන අධ්‍යක්ෂ සම්භාරයත් එක්ක ඒ උපදේශ නැවත නැවත සැලකලා බැලුවේ නැත්නම් කවදාකවත් ඒ තියෙන මලකට කැඩෙන්නේ. නිසා යෝගාවචරයේ හැමදාම සම්පූර්ණයෙන්ම බින්දුවෙන්මයි පටන් ගන්න. ආය අලුත් කරගන්න. අනිත් දවසේ ආය බින්දුවෙන් පටන් නිසා යෝගාවචරයේ හිත හරියට පිටෙන මල් කැකුලක් වගේ. එනතම් පුංචි දරුවෙක්ගේ හිතක් වගේ. ඉතාමත්ම නැවුමකේ. මේ ප්‍රසන්න භාවය තමයි සද්ධාවෙන් ඇති කළ දෙන රතේ. සාද රසා කියලා. ඒක නැති වෙනවා අපිට එක තැන ගොඩක් කල් ඉන්න ගියාම ඒක ගුරුවරයා හැම කාලයක් ආශ්‍රය කරන්න ගියාම ඒකම භාවනාව කරන්න ගියාම අර පහු පහු වෙනකොට කොහො කොහො වෙනවා වගේ අර සත්‍යව දුර්වල වෙනවා. නිතර දකින්න කුකුලයි කර්මනේ සුදු පාට පේනවා වගේ එහෙම වුණොත් අපි තේරුම් අරගන්න ඕනේ ඒක ගුරුවරයෙකුට උදව් කරන්න බැරි තාක්ෂයක්. කර්මචයන් ආතරත් උදව් කරගන්න බැරි තාක්ෂය. ඒ නිසා අපි නිතරම නැවුම් බව. ප්‍රධාන භාවයේ මේක පවත්වාගෙන යන්න නම් නැත්නම් කියනවා මේ සද්ධාව දියුණු කරන්න නම් ඒ පුද්ගලයාට තියෙන්න ඕනේ සාමාන්‍ය බුද්ධියක්. ඒ සාමාන්‍ය බුද්ධි නිතරම පාවිච්චි කරන්න ඕනේ මේ ශ්‍රද්ධාව වැටෙන්න දෙන්න කියලා. වැටෙන ශ්‍රද්ධාව නැවත වැඩ ගන්න පුළුවන් තත්ත්වයටපත් කරගන්නයි. මේ නිසා ඉන්දිය ධර්ම ඉතින් එහාට අපි ඉස්සරහට සාකච්ඡා කරන්න ඉන්නේ. බල ධර්ම මේවට එනකොට තියෙන Taman ළඟ දැනෙනටමත් යම් ප්‍රමාණයක් ඉතාම කැපකිරීම. අපි ආගත්තා වූ මේ ධර්ම එකිනෙක ගලපා ගැනීමේ දක්ෂකම තමයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා ඉස්සරහට යන්න යන්න යන්න ලොකු වගකීමක්, ලොකු තලතුණකමක් අවශ්‍ය වෙන මේ යෝගාවචර කරලා කියන්නේ. ඒ තුලින්ම තමයි අපිට අර මුලින් කතා කරපු විදිහට ආර්ය සත්‍යයක් උත්තම සත්‍යයක් පාන්නේ. ඒ නිසා අපි අදට කාලය වශයෙන් වෙලාව සමහර වෙලා තියෙන නිසා අපි බලාපොරොත්තු වෙමු අපි මේ ශ්‍රද්ධාව මුල් කරගෙන කතා කරාට ශ්‍රද්ධාව විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මේ පංචින්දිය ධර්ම ඒකාන්තයෙන්ම දැනට හැම කෙනෙක්ගාම යම් යම් මට්ටම් වල තියෙනවා ඒවා සමබර කරගෙන එකිනෙකට සමාන්තර ගලපාගෙන යෑමට අවශ්‍ය කරන මේ නව ආකාරය ඉන්දිය ධර්ම තීක්ෂණ කිරීමේ ක්‍රම ලබන දවසට සාකච්ඡා කරමු කියන බලාපොරොත්තු ඇති කරගෙන දැනට අද මේ ඉදිරිපත් කරගත් ආ වූ කරුණු තම තමන් කරගෙන යන භාවනාවට සමමික්ෂ කරගෙන මේ භාවනාවේ තියෙන අඩුපාඩු සද්ධා